කතමෝ ච භික්කවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තප්පාය භික්කවේ දං වදාමි අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ සාසෝ පුඤ්ඤ භාගියෝ උපදිවේපක්ඛෝ අත්ති භික්කවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසෝ ලෝකෝත්තර මග්ගං ගෝති සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල ගැන සාකච්ඡා කරන නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ අද දවසට નિયમિતව තියෙන්නේ අපිට යහපත් ක්‍රියාවන් පිළිබඳව මහා චත්තාරිත සූත්‍රයේ තියෙන ආකාරයට අරියස්ථාංග මාර්ගයේ සම්මා සම්මන්ත කොටස පිළිබඳව සාකච්ඡා කරන්න මේවා අපි කලින් නමුත් සාකච්ඡා කරලා තියෙනවා සමහර වෙලාවට නමුත් මහා චත්තාරික සූත්‍රයේ තියෙන ආකාරයට අපි අද නැවත සාකච්ඡාවට ගන්නවා සමහර දේවල් තියෙනවා පින්වත්නි නැවත නැවත කතා කරන්න ඕනේ අපි මං කලින්ම කිව්වා මේ මාර්ගය කියලා කියන්නේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ පැහැදිලිව ප්‍රායෝගික මාර්ගයක් පිළිබඳව. ඉතින් නැවත නැවත අපි ඒවා සාකච්ඡා කරනකොට අපි දැන් මේ වෙනකොට කොච්චර නිවැරදි වෙලාද කියලා හිතා ගන්න පුළුවන්. සහ අහපු අයට නැවත වාරයක් තමන්ගේ පිරිසුදුභාවය පරීක්ෂා කරගන්නත් ඒ වගේම අහන්න බැරි වෙච්ච අයට නැවත ශ්‍රවණය කරන්නත් එකම දේ නැවත නැවත කීමක්වත් නෙවෙයි. නමුත් ඒ ඒ තැන්වලදී අපි මුලදීම සීල විසුද්ධිය කොටසේදී සම්මා කම්මන්ත ගැන කතා කරා. නමුත් තවත් අලුත් මුහුණුවරකින් මහා චත්තාරිස සූත්‍රයේ තියෙන ආකාරයට මේක සාකච්ඡා කළ යුතු තියෙනවා. ඉතින් අපි තේරුම් ගත යුතු තියෙනවා දැන් මේ දිනවල සාකච්ඡා කරන ආකාරයට අපිට තේරුණා නිවන් දකින්නවා කියන්නේ මොකක්ද කියලා තේරෙන්න ඕනේ. අංග 8න් සමන්නාගත පුද්ගලයාට සීකයයි නැත්නම් සෝවාන් ඵලයේ ඉඳලා තියෙන සෝවාන් ඵලස්ත පුද්ගලයාගෙන් නම් කියනවා සීක පුද්ගලයා කියලා. ඒ කියන්නේ අංග 8න් සමන්නාගතයි. මොනවද අංග 8 කියලා කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවක මේ මහා චත්තාරි සූත්‍රයේ තියෙනවා අංග 8න් සමන්නාගතයි කියලා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙක එකතු වුණාම අංග 10න් සමන්නාගත පුද්ගලයාට කියනවා කියලා සතල් සූත්‍රයේ තියෙනවා අරිහත් පුද්ගලයාය කියලා. එහෙනම් සෝවාන් පුද්ගලයා ළඟ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදිය තියෙනවා. ඒ අංග 8 සමන්නාගතයි. ඒ වර්ධනය වෙච්ච වැඩුණ කියන අංගය තමයි තව වර්ධනය වෙන්නේ. නැවත තව වර්ධනය වෙලා සම්මා ඥාන සම්මා විමුක්ති තත්ත්වයටපත් වෙනවා. එතකොට අපිට මේකෙදි පැහැදිලි කරගන්න පුළුවන් මේ සූත්‍රයට අනුව එන්න මෙහෙම දෙයක්. සම්මා සංකප්පය මාර්ගාංග සම්මා සම්මන්තේ මාර්ගාංග වෙන අවස්ථාව කියන්නේ මේ ප්‍රහාණය සිදු වෙන අවස්ථාව. කුමක් ප්‍රහාණය සිදු වෙන අවස්ථාවද? මිත්‍යා කම්මන්ත. මොකද්ද මේ මිත්‍යා කම්මන්තක මිත්‍යා කම්මන්ත කියලා කියන්නේ? නේද සමහර අයට කම්මන්ත කියනකොට හිතෙන්නේ කර්මාන්තය කියලා. හරිද බොහෝ දෙනා හිතනවා මේ සමහර අය ඉන්නවා බෞද්ධත්වෝ හරියට ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති අය ආජීවයයි කම්මන්තයයි පටලා ගන්නවා. යහපත් ක්‍රියා යහපත් ක්‍රියාවටයි සම්මා කම්මන්ත කියලා කියන්නේ. යහපත් ක්‍රියා කියන එකට කොටස් තුනයි වැටෙන්නේ. මොනවාද? ප්‍රාණඝාත, එයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාමිත්‍යාචාරයෙන් වෙන්වීම. අමාරුද? මේ තුනේ වෙන් වෙනවා කියලා මැරෙනවද? නෑ. කලන්ත දාලා වැටෙනවද? නෑ. බඩගිනි වෙනවද? නෑ. නේද? කෙට්ටු වෙනවද? අසනීප හැදෙනවද? නෑ. ජීවත් වෙන්න හොඳටම හොඳටම පුළුවන්කම තියෙනවා මේ තුනෙන් වෙන් වුණා කියලා. ඉතින් මේ තුනෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. මේ තුනෙන් වෙන් වෙන්න ගියාම සිද්ධ වෙන්නේ තමන්ට වෙන් වෙනවා කියලා පොරොන්දු වුණාට වෙන් වෙනවා කියලා උත්සාහ කරාට අපේ సంతානය හැම වෙලේම මේවාගෙන් මේවාට ඇලිලා අපේ సంతානය හැම වෙලේම මේවාෙහි යෙදෙන්න පොළඹවනවා සම්මා විත්‍යා කම්මන්තේ නැත්තම් ප්‍රාණඝාතයේ යෙදෙන්න අපේ හිත පොළඹවනවා ඇයි ඒ කියලා දන්නවද හැම තැනකම පින්වත් මේ ලෝකෙ අපි ජීවත් වෙනකොට හැම තැනකදීම අපි ඇලෙන්නේ සතුටෙහි මේ කල්පනා කරලා බලන්න සතුටෙහි ඇලෙන්නේ හිත හැම වෙලෙම ඇලෙන්නේ සතුටෙහි සතුට වෙන තැන කොහෙද එතන ඇලෙනවා දැන් මේ වෙන දේ බලන්නකෝ දැන් මధుරයේ මරන්නේ නැහැ කියලා දැන් සම්මා අම්මන්ත කියද්දි මధుරේ එක මරණ නැතුව ඉන්න බෑ නේද? ප්‍රාණඝාතයෙන් වෙන් වෙලානේ මෙයා ඉන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඒකයි මම කියන්නේ නැවත නැවත මේ කාරණා කතා කළ යුතුව තියෙන්නේ ඇයි වෙනදාට වැඩිය අපිට ගැඹුරක් කතා කරන්න පුළුවන් හින්දා. මුලදී අපි කෙටියෙන් කතා කරනවා. ම්ම් මං අහන්නම් මෙහෙම. දැන් නිදා ගන්නයි නෑ. නිින්ද ආගෙන එනවා. දෙන්නෙක් ඇවිල්ලා සද්ද දානවා, කරදර කරනවා, හපනවා. කවුද මේ? මදුව දෙන්නේ. ඉතින් දැන් සත්ත්ව ඝාතනයෙන් වැළකීලා ඉන්න කෙනානේ. මොකද කරන්නේ? ඉවසගෙන ඉවසගෙන ඉවසගෙන ඉන්නවා. මං කිව්වා සතුටු වෙන්නයි ඔක්කොම කරන්න කියලා. දැන් මෙයාගෙන් බේරෙන්න බැරි වෙනකොට මගේ ව්‍යතික්‍රමන සීමාව ඉක්මවා යනවා. මොකද ව්‍යතික්‍රමන සීමාව කියන්නේ? හිවසීමේ සීමාව. අදිෂ්ඨානය තියාගන්න පුළුවන් සීමාව. සිහිය නැති වෙන සීමාව. යමක් ක්‍රියාත්මක භාවයට යන සීමාව. නේද? දැන් මොකද වෙන්නේ? ඇයි ඒ ක්‍රියාත්මක භාවයට එහෙම යන්නේ? මං අහනවා. මං මෙයාගෙන් අහනවා. තාම අපි අපේ හිතට එකඟවම උත්තරයක් දෙන්න. ඔය මදුරුවා මරාගත්තාම සතුටුද නැද්ද? <laughs> මොකද කියන්නේ? පුංචි සියුම් සතුටක් තියනවද නැද්ද? අන්න සතුටෙහි යැලෙන්නේ එතන සතුටක් තියෙනවා පින්නත්. කාට හරි කාට හරි බයින්ඩ කියලා ඉන්නවා තරහෙන් ඉන්නේ. මං අහන මේ අත්තන්ගෙන් මේ බයින්ඩ කියලා ඉන්නකොට දැන් කියන්නේ මොකද්ද මට මේ ටික කියන කන් නිවනක් නැහැ. කියලා ඉවරලා ඉල්ල මොකද්ද කියන්නේ? දැන් සනීපයි. දැන් හොඳයි. දැන් තමයි මට නේද? දැන් තමයි මට පොඩ්ඩක් හොඳ. මම මෙතර වෙලා අපහසු කියලා කිව්වනේ හොඳට කිව්වම. එහෙම කියලා සතුට වෙනවා. හ්ම්. අනුන්ගේ දෙයක් අරගෙන ඒ දේෙන් සතුට වෙනවද නැද්ද? එහෙනම් අනුන්ගේ දෙයක් ගන්නේ සතුට සඳහාද නැද්ද? නේද? ඊළඟට කාමයේ වර්ධව හැසිරෙන්නේ ඉතා පැහැදිලිවම සතුටක් ලබා ගැනීම සඳහායි. හොඳයි. දැන් ওই කාරණා තුන මෙහෙමනම් සතුටක් සහිතව තියෙන දේවල්. සතුට සතුට වෙන්න කරන දේවල්. මේ ලෝකෙට ආපු අපිට අපි දන්නේම නැතුව මේ సంతානගත වැඩපිළිවෙල පින්නත් මේ සතුට උපද්දවනවා. ඒක අපි හිතලා ඇති කරගත් එකක් නෙවෙයි. රූප දැකීමෙන්, ශබ්ද ඇසීමෙන්, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ධම්ම කියලා කියන බාහින බාහිර අරමුණු වලින් පින්නත් මේ අපිට සතුට ඇති කරනවා. පිළිගන්නවද? අන්නේ උපදිනා වූ සතුට හින්දා අපි ඒවාහි ඇලෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ වස්තුන් ග්‍රහණය කරගන්නවා. එතකොට මම මේ අත්තන්ගෙන් අහන්නේ මෙන්න මේ සතුට ලබා ගැනීම කියන එක අපේ හිතෙන් නැగిලා ඇලීලා ඒ පැත්තට එනකොට මොකද වෙන්නේ අපිට තරුණු ආකාරයේ ප්‍රබල හැඟීම් පහළ වෙලා අර විෂම වූ ප්‍රාණඝාතය අපේ අතින් සිද්ධ කරලා අර මම ඒකට කියන්නේ මදුරුවා මරලා මොකද කරන්නේ සමහරලා නේද අඹරනවා වුව ඒ එතන පාපු තැනම අඹරනවා ඒ අඹරන්නේ තව සතුට වෙන්න හ්ම් එතකොට සතුටුයි ආ හරි කියලා සතුට ඉතින් මෙන්න මේ සතුටට එහා ගිය සතුටක් අපි ඇති කරගත යුතු තියෙනවා අන්න ඒ අවබෝධය සඳහා වූ සතුට නිකම්මෙන් උපදින සතුට දැන් අපි මේ තව දින දින දෙකකින් විතර අපි අතින් මේ මහාචාර්ය සූත්‍රයේ ධර්ම දේශනා ටික ඉවර වෙනකොට ඊළඟට අපි ආරම්භ කරන්නේ බොජ්ජංග ධර්ම දේශනා ටික. හරිද? ඒ මොකද අපිට මතකනේ මේකේ තිබුණා සබ්බාස සූත්‍රයේ තියෙනවා නේද භාවනා පහතබ්බා කියන්නේ බෝධිඅංග ගැන. බෝධිඅංග ගැන කතා කරනකොට බෝධියට අංග වෙනවා කියන කාරණාවෙන් ප්‍රීතිය කියන එක සාකච්ඡා කරනකොට මම මේක පැහැදිලි කරලා දෙන්නම්. ඔය ප්‍රාණඝාතයේදී ආදීදී කොහොමද මේවා මේ කොහොමද ඒවයින් වෙන්වීමේ සතුට උපදවාගන්නේ පීතිය සම්බොජ්ජංගයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා අපි එතකොට සාකච්ඡා කරමු. ඉතින් ඒක හින්දා එතකොට මගේ අදහසකුත් තියෙනවා මේ ආයේ වැඩි පහසුව සඳහා දැන් මේ අංකණය කරන ක්‍රමයක් පොඩ්ඩක් වෙනස් කරත් හොඳයි කියලා. නේද? මම හිතන්නේ 140 ගණන් වල 50 ගණන් වල වගේ මගේ අතින් මේ අංකණය කරන්නේ මගේ අතින්. හරිද? මේ බණ ටික ගණන් කරලා දෙන්නේ මම. සමහරවිට මට වරදිනවා. ඒක සමහර ඇත්තෝ ආයතනයකත් පොඩ්ඩක් වෙන මේක වරද්දලා දැම්මද කියලා. ඉතින් එහෙම එකක් නෙවෙයි. මම හිතන්නේ 150 ගණන් වල වගේ පුංචි වැරදීමක් මගේ අතින් වෙලා ඇති. ඉදිරියේදී ඔන්න බලා ගන්න පුළුවන් වෙයි. කොහොම නමුත් වැඩි පහසුව සඳහා මට හිතෙනවා මේක දැන් බොජ්ජංග ටික පටන් ගත්තාම බොජ්ජංග ධර්මදේශනාවල පළවෙනි බණ. බොජ්ජංග ධර්මදේශනාවල දෙවෙනි බණ. බොජ්ජංග ධර්මදේශනාවල තුන්වෙනි බණ. ආන් එතකොට මේ අයට පහසු වියේකි හොයාගන්න. ඒ විදිහට අංකණය කිරීමක් ඉදිරියේදී මම සාකච්ඡා කළා සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කමක් නැහැ. ඒ තැන්වලදී අපිට මේ ප්‍රීතිය ගැන කතා කරන්න පුළුවන්. දැනට තියෙන්නේ දැනට අපි කතා කළ යුතු තියෙන්නේ ඇයි අපි අතින් සිල් බිඳෙන්නේ? අපි අතින් සිල් බිඳෙන්නේ සිල් බිඳීමෙන් ඇතිවන්නා වූ සතුටින්දයි. සිල් බිඳීමෙන් ඇතිවන්නා වූ සතුට. ආන් ඒක ප්‍රහාණය වෙන්න ඕනේ. ඒක නැති වෙන්න ඕනේ. හරිද? සීලය අපි අතින් විදෙන්නේ සීලේහි සීලය බිඳීමේහි ඇලීමක් තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. සීලය කඩන්ඩ ඇලීමක් තියෙනවා අපේ හිතේ. ඇයි ඒ ඇලීම ඇති වෙලා තියෙන්නේ? ඒකෙන් උපදනා වූ ප්‍රීතියක් ඇති හින්දා. ඒකෙන් උපදනා වූ ප්‍රීතියක් ඇති වෙන හින්දා. ඔන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨිය පූර්වාංගම වෙයි. වෙනදා වගේ මේ ටික හැම වෙලෙම මතක තියාගන්න ඕනේ. මේ දවස් ටිකේම කියවෙනවනේ අපි අද. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙයි. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙයි කියන්නේ මූලික අංගයක් බවට පත් වෙනවා කියන එකයි. සම්මාදිට්ඨිය පූර්වාංගම වෙලා මොකද වෙන්නේ? අන්නේ තමන්ගේ సంతානයේ සම්මාදිට්ඨිය සහිත පුද්ගලයා මිත්‍යා කම්මන්තය දනි සම්මා කම්මන්තය ගයි. එතකොට ඒ කියන්නේ වැරදි ක්‍රියාව මොනවද කියලා එයා දන්නවා. නිවැරදි ක්‍රියාව මොනවද කියලා දන්නවා. දැන් මම කියලා දුන්නාට පස්සේ දන්නවා. මොනවද වැරදි ක්‍රියාව කියන්නේ? ප්‍රාණඝාතයෙන් වැළකීම. නිවැරදි ක්‍රියාව කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමිත්‍යාචාරයෙන් වැළකීම. වැරදි ක්‍රියා කියන්නේ ඒවාෙහි යෙදීම. සමහර අය අයියෝ ඔය මදුරුවෙක් වගේ ඉතින් පොඩි සතෙක් මැරුවට කමන්නේ නැහැ. එහෙම දෘෂ්ටියක ඉන්නවද නැද්ද? නේද එහෙම ඉන්න මේ සත්තු දැන් සමහර අය ඉන්නවා දැන් ඌරා කියන්නේ කේක් ගෙඩියක් කියලා හිතාගෙන. එහෙනම් කේක් ගෙඩිය කේක් ගෙඩිය හදලා තියෙන්නේ කේක් ගෙඩිය හැදුවේ අපිට කණ්ඩනේ. ඒ වගේ ඌරා මැව්වේ අපිට කණ්ඩමයි. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා තමන්ගේ ආගමට අනුව අන්‍ය ආගමිකයයි ඝාතනය කරන්න ඕනේ කියන අදහස. නාන් ඒවා මොනවද? එතකොට එයාලා ඉන්නේ දෘෂ්ටිය. වැරදි දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි. එතකොට එහෙම වැරදි දෘෂ්ටියක ඉන්න නැත්තන්ට ඉන්න කෙනෙකුට මේ වගේ ධර්මයේ ශ්‍රවණය වෙනවා මහා විශ්වාසයක් ඇති වෙන විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ ධර්මයේ දේශනා කරපුවාම මොකද වෙන්නේ? එයා දැනගන්නවා මට මට මෙහෙම හිතෙනවා මට හිතෙනවා මට හැම වෙලෙම හිතෙනවා සතෙක් මරුවට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන් ඔය මෙහෙමත් කියනවා කාමයේ වර්ධවය හඳුනාට ප්‍රශ්නයක් නැහැ කියනවා. ඒකෙදි හරි පුදුම කතාවක් කියනවා. නේද? මේ ඒ අය කැමැත්තෙන් නම් ඒ කටයුත්ත කරන්නේ කමක් නැහැ කියලා. කාටවත් හිරිහැරයක් කරදරයක් නැහැ කියලා. නමුත් මේ වටේ පිටේ ඉන්න ඔක්කොටම ආරක් තමයි ඒ අය ආරක්ෂා කරන අයට බොහොම ඉඳ තාත් එක්ක ඉන්නවා නම් දුවක් ආරක්ෂා කරන. තාත් එක්ක ඉන්නවා නම් පුතෙක් ආරක්ෂා කරන. නේද? එයාව ඒ ආරක්ෂා කරන්නේ එයාගේ යහපත සඳහා. එතකොට භාර්යාවක් ඉන්නවා නම් ස්වාමියෙක් ආරක්ෂා කරන. ස්වාමියෙක් ඉන්නවා නම් භාර්යාවක් ආරක්ෂා කරන. එතකොට අනයේ තනත්තන්න මේ වැනි කටයුතු වල පොළවා ගැනීමෙන් මේ වැරද්ද සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ ආකාරයට අපි කල්පනා කරොත් එහෙම මේකේ අපි ඇලීමක් ඇලීමක් තියෙන හින්දායි මේක ඇලීමක් තියෙන හින්දායි මේක සිද්ධ වෙන්නේ. මේවා කැඩීමෙන් ලැබෙන සතුටෙහි ඇලීමක් තියෙන හින්දා එතකොට මේක දැනගෙන මගේ సంతාණය මේවා හොඳයි කියලා කියන්නේ නැහැ. හැබැයි ඒවා කෙරෙන ගතියක් තියෙනවා. නේද? ඒවා කෙරෙන ගතියක් තියෙනවා. අන්න බලන්න නමුත් මම දන්නවා මේක මිත්‍යා කම්මන්තය කියලා. කරනකොටම දන්නවා. කරනකොටම දන්නවා. අන්න ඒ මගේ මනස ඒක දන්නවා නම් ඒ දැනගන්න හින්දම එයා සම්මාදිට්ඨික වෙනවද නැද්ද? නේද? එයා යහපත් දෘෂ්ටියක් තියෙනවා. එයාට මොකද්ද? ප්‍රාණඝාතය වැරදි. අදත්තාදානය වැරදි. කාමිත්‍යාචාරය වැරදි කියන අදහසක් තියෙනවා. බොහෝ බෞද්ධයන්ට ඒක තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙනවද නැද්ද? නමුත් ඒක සිද්ධ වෙනවා. සිද්ධ වෙන මොහොත ගන්න සිද්ධ සිද්ධ වෙන මොහොතේදී එයාගේ අතුලාන්තයෙන් ඒ කෙරෙහි සතුටු වීම ඇලීම වඩාත් ඇලීම තියෙන හින්දාද නැද්ද ඒක සිද්ධ වෙන්නේ? එහෙනම් මිත්‍යා කම්මන්තය ක්‍රියාත්මක භාවයට යනවද නැද්ද? හරියට මේ මේ වගේ මේක තේරුම් ගන්නකෝ. අපි හිතමුකෝ මුද්‍රණ යන්ත්‍රයක් තියෙනවා. මේ මුද්‍රණ යන්ත්‍රයෙන් වැරදි අකුරු මුද්‍රණය වෙනවා. මේ වෙනකොට ඒක දැන් හදන්න ඕනේ. හරිද? දැන් මම මේක වැරදියට මුද්‍රණය වෙනවා කියලා දන්නේ නැත්නම් වැරද්දම දිගටම සිද්ධ වෙනවා. වැරදියට මුද්‍රණය වෙනවා කියලා දන්නවා නම් අන්න ඒ දෙන්න දෙන්නේද නැද්ද? වැරදියට මුද්‍රණය ඒක අවස්ථා දෙකක්ද නැද්ද? වැරදියට මුද්‍රණය වෙනවා කියලා දන්නවා. වැරදියට මුද්‍රණය වෙනවා කියලා දන්නේ නැහැ. තව අවස්ථාවක් තියෙනවා. ඒක නිවැරදි කරනවා. හරි? ඒක නිවැරදි කරනවා. ඒ වගේ නිවැරදි කරනතුරු දැනගත්තට ඇද්ද නිවැරදි කරනතුරු වැරද්ද සිද්ධ වෙනවද නැද්ද? වැරද්ද සිද්ධ වෙනවා. එහෙනම් බලන්න මිත්‍යා කම්මන්තය මිත්‍යා කම්මන්තයේ විදිහට දන්නවා කෙනෙක්. හැබැයි එයා දන්නවා මගේ ළඟ මිත්‍යා කම්මන්තය ක්‍රියාත්මක භාවයට යනවා. මගේ අති මధుරු මැරෙනවා, හොරකම් කෙරෙනවා, කාමයේ වර්ධලා හැසිරීම සිද්ධ වෙනවා. මේවා එකක් හරි සිද්ධ වෙනවා. එහෙනම් එයා දන්නවා මිත්‍යා කම්මන්තය සම්මා කම්මන්තේ එපමණකින් එයා සම්මාදිට්ඨිකයි. හරිද? ආන්ගේ සම්මාදිට්ඨික ස්වභාවයට කියනවා ශාස්ත්‍ර වූ උපදීපාක උපදීපාක සහිත වූ ශාස්ත්‍රව වූ සම්මා පුඤ්ඤභාගීය වූ උපදීපාක සහිත වූ ශාස්ත්‍රව වූ සම්මා කම්මන්තය ඒ කියන්නේ ඒක පුඤ්ඤභාගීය පැත්තටයි වැටෙන්නේ හරි ඊළඟට ඒක වැටෙන්නේ ආස්තව සහිතද නැද්ද ආස්තව සහිතයි විපාක විපාක සහිතයි ඉතින් එයා ඒකෙන් වැළකෙන්න උත්සාහයක් ගන්නවා. නමුත් එයා හොඳට දන්නවා මේ මගේ సంతානය මధుරවා මරන්න බල කරනවා. ඒකෙන් ඒකෙන් සතුට ලබන જાතියේ సంతානය. හොරකම් කිරීමෙන් සතුට ලබන જાතියේ సంతානය. කාමයේ වර්ධව හැසිරීමෙන් සතුට ලබන જાතියේ సంతානය. ඒකයි ඒ සතුටෙහි ඇලි ඇලි ඇලි ඇලි මෙයා යන්නේ. හරිද? වහක් තියෙනවා කියලා හිතන්නකෝ. කෙනෙක් ඉන්නවා ඒ වහ පාවිච්චි කරමින්ම අනිත් දේවල් එක්ක වහ මිශ්‍රිත දේවල්ම පාවිච්චි කරනවා. තව කෙනෙක් ඉන්නවා වහ මේ වහත් එක්ක ඉන්නවා හැබැයි පාවිච්චි කරන්නේ නැහැ. තව කෙනෙක් ඉන්නවා ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා අයින් වෙලාම පැත්තකට වෙලාම ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා ඒකෙන් සම්පූර්ණයෙන්ම බෑ ඒ කියන්නේ ඒක ආය ආය ඒ වස පාවිච්චියට එන ස්වභාවයක්වත් නැති කරගත්ත කෙනෙක්. දැන් හරි. දැන් මම මේ අත්තන්ට කියන්න හදන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමිත්‍යාචාරය ආදීන් එහි ඇලෙන්න ඒවා යෙදෙන්න වැඩියෙන්ම බල කරන්නේ කවුද? සීලය කඩන්න වැඩියෙන්ම බල කරන්නේ අපේ හිත. අර සීල විසුද්ධි කොටසේදී අපි සාකච්ඡා කර මම ආය මතක් කරනවා ඒ වුණාට එහෙම බල කරනවා වගේම අපි යම් කිසි කාලයක් පින්නත් නේ ආදීනව නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේකේ තියෙන ආදීනව නැවත මෙනෙහි කර කර මේකෙන් වැළකීමේ ආනිසංශ නැවත නැවත නැවත නැවත නැවත නැවත අපේ හිතෙන් නැగిලා යන විදිහට සකස් කරගෙන පැහැදිලිවම කැඩෙන වාරයක් වාරයක් වාරයක් ගානේ නැවත නැවත නැවත නැවත සමාදම් වෙවි උත්සාහයක් අරගත්තොත් මේවායින් අයින් වෙන්න මම ඔයිට කලින් මතක් කරපු හින්දා මතක් කරන්නේ හැම වාරයකම මොනවද වැඩි වෙන්නේ හිතේ ඒ සිල් කඩන සිල් කැඩਿੱච්ච සීලයක් ආරක්ෂා කරගන්න හැම වාරයකම සිහිය වැඩි වෙනවා වීරිය වැඩි වෙනවා ඉවසීම වැඩි වෙනවා අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. ඇයි? සිහියෙන් ඉන්න, සිහියෙන් ඉන්න වෙන හින්දා, වීරියෙන් ඉන්න වෙන හින්දා. එහෙනම් අපි කොහොමද සීල් සමාදන් වෙන්නේ? සමාදන් වෙලා, සමාදන් වෙලා මොකද කරන්නේ? නැවත නැවත නැවත නැවත කැඩෙනකොට නැවත සමාදන් වෙවි, නැවත සමාදන් වෙවි, නැවත සමාදන් වෙවි. මේක ආරක්ෂා කරනවා. මම අහන මේ අයගෙන් එහෙම කාලයක් ආරක්ෂා කරොත් ටික දවසකින්ම මොනව වෙයිද? කඩන්න හදනකොට සීලය, කැඩෙන්න හදනකොට සීලය වැඩියෙන්ම වැඩියෙන්ම බාධා කරන්නේ කවුද? තමන්ගේ හිත. ඇයි ඒ කියන්නේ? සීලය රැකගෙන යම්කිසි කාලයක් ඉඳලා බලන්න පින්නත් මේ සීලය රැකීමෙන් ඇතිවන්නා වූ සතුටක් උපදින්න පටන් ගන්නවා. ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. මම නිවැරදිව ජීවත් වුණානේ කියලා. සීලය ආරක්ෂා කිරීමෙන් සිද්ධ වෙන්නේ කෙලෙස් අඩුවීමක්. කෙලෙස් ක්‍රියාත්මක වුණාම හරි වැඩේ තමයි වෙන්නේ. ප්‍රාණඝාතයක් වුණාම, අදත්තාදානයක් වුණාම, කාමයේ වර්ධව හැසිරීමක් වුණාම පසු පසුතය පසු පස්තත්තාපයන් හරියට තියෙනවා. නේද? ඒකත් එක්ක එන පස්සෙන් පන්නගෙන එන ලොකු දුක් පීඩා තියෙනවා. ඒ මොහොතේ සතුට තිබුණාට ඊට වැඩිය ලොකු දුක් පීඩා ඇති වෙනවා. අන්න ඒ දුක් පීඩාවන් වල තියෙන ප්‍රබලත්වය ගැන හොඳට මෙනෙහි කරපු අයට මේ ප්‍රීතිය එක මොහොතක උපදනා වූ සතුටක් තියනවා නම් සිල් කැඩීමෙන් ඊට පස්සේ ඊට පස්සේ උපදින්නා වූ දුක් ගැන එයාට ලොකු අදහසක් තියෙනවා. මේ ලෝකේ ඉන්න මිනිස්සු කිසිම දුකකට කැමති නෑ. එතකොට ඒක ඒ අදහස තියනවා විතරක් නෙවෙයි සීලය ආරක්ෂා කරගෙන සමාදන් වෙලා කැඩෙන වාරයක් ගානේ නැවත නැවත සමාදන් වෙලා ඉන්න වාරයක් වාරයක් ගානේ එයා අර වෙන්වීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය භුක්ති වෙනවා. ඒක අපි ඒ ඒ ඒක අපි අපේ හිතට ආහාරයක් විදිහට දෙන්න ඕනේ කියලා. හරිද? අපි ඒක ආහාරයක් විදිහට දෙන්න ඕනේ. මේ බලන්න මම මෙහෙම කියන්නේ. මොන හරි රස කෑමක් කාලා ඉන්නේ අපි. නේද? රස කෑමක් කනකොට සතුටක් ඇති වෙනවද නැද්ද? හොඳයි. දැන් ඊටත් වැඩිය රස කෑමක් හම්බෙලා ඒකනුත් ඒකත් තාලා. දැන් ඊළඟ දවසක ওই කෑම જાති දෙකම තියලා තියෙනවා මෙතන. ඉතින් හොඳටම දන්නවනේ. නේද? කැමති එකක් ගන්න කිව්වොත් ඕන කෙනෙක් ගන්නේ වැඩියෙන් රස එකයි. වැඩි ප්‍රීතියක් ඇති වෙන්නේ ඒකෙන්. අපි හැම වෙලේම පෙළඹෙන්නේ අපේ හිතේ වැඩි ප්‍රීතියක් උපදින තැනට. සිල් කැඩීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතියක් තියෙනවා කියලා මම කිව්වා. මතකයි නේද? සිල් කැඩීමෙන් සාමාන්‍ය මනුස්සයෙකුට නේද මම කිව්ව මధుරව අමාරුකම සන්තෝෂයි. ඒකෙන් ප්‍රීතියක් තියෙනවා. සිල් රැකීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතියකුත් තියෙනවා. සිල් රැකීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය අපේ හිතට ආහාරයක් විදිහට කන්න දෙන්න. ඒක නොකෑවොත් දැන් මම මෙහෙම කියන්න. අර මේ කලින් කෑපෝ කෑම කාලා තියෙන්නේ. දෙවෙනියට මම කිව්වා ඊට වැඩිය රස එකක් තියෙනවා කියලා. ඒක කවදාකවත් කාලා නැහැ. අන්නේ කවදාකවත් කාලා නැති එක මෙතන තියෙද්දි ආපු එක මේ පැත්ත තියෙද්දි අන්න කාට හරි ඇවිල්ලා මේ දෙකෙන් එකක් තෝරගන්න කියනවා. හුඟක් අය තෝරගන්නේ කොහොමද? කාපු එක. අරගේ රස දන්නේ අරගේ රස අපේ හිත කාලා නැහැ. නේද? එහෙනම් සිල් රැකීමේ රස සිල් රැකීමෙන් Tamanට උපදිනා වූ ප්‍රීතියේ තියෙන නේද මහග්ගත ස්වභාවය අත්විඳලා නැහැ. ඒක ආහාරයක් කොට අරගෙන නැහැ. අපේ හිතට අපි දීලා නැහැ. කන්න දීලා නැහැ. හරිද? ඔය විදිහට මතක තියාගන්නකෝ. ඒක බොහොම හොඳයි. එහෙනම් දැන් කනවට වැඩි රස කෑමක් තියෙනවා. ඊට වැඩි කෑමක් තමයි සමාධිය. ඊට වැඩි කෑමක් තමයි විදර්ශනාව. හරි? එහෙනම් අන්න ඒ රසය භුක්ති විඳිනවා සමාදන් වෙන කෙනා. කැඩෙනවා තමයි. කැඩෙන වාරයක් ගන්න නැවත සමාදන් වෙවි සමාදන් වෙවි වැඩියෙන් වැඩියෙන් සමාදම් වෙනකොට මේ අතුලාන්ත ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඒක අර ප්‍රාණඝාත අදත්තාදාන ආදී කරද්දී ඇතිවන ප්‍රීතියට වැඩිය බොහොම ඉහළයි. අර වාගේදී ඇතිවන ප්‍රීතිය ඒ ෂණයේ ඇති වෙලා කාමයේ වර්ධව හැසිරීමකින් ඇතිවන්නා වූ ප්‍රීතියක් තියෙනවා නම් ඒක ඒ ෂණයේ භුක්ති විඳින ප්‍රීතියක් නමුත් ඒ ප්‍රීතිය භුක්ති විඳින්න පෙරත් දුක් විඳිනවා පසුත් දුක් විඳිනවා. එහෙම එකක් නැති මේකේ වැළකීමෙන් ඇතිවන්නා වූ ඒ කියන්නේ පිච්චෙනවා වාගේ පස්ස දැනෙනවා. එහෙම නැතුව මේකේ වැළකීමෙන් ඇතිවන්නා වූ ප්‍රීතිය ඊට වැඩිය ඉහළ දෙයක් ආන් ඒක සැරෙන් සැරේ සැරෙන් සැරේ සැරෙන් සැරේ ආහාරයක් කොට Tamange හිතට දෙන්න. හරිද? ආන් එහෙම දුන්නොත් මේ අයම දන්නවා මොකද වෙන්නේ? ආය සිල් කඩ කැඩෙන්න හදන සිල් කඩන්න බල කරනවා දැන් සිල් කඩන්න අවශ්‍ය කරන වස්තුන් තියෙනවා ළඟ. තියෙනකොට මොකද කරන්නේ? මොකද කරන්නේ දැන් කඩන්ඩයි හිත ලෑස්ති. හරිද? සීලය කඩන්ඩ හිත ලෑස්ති වෙනකොට මොකද වෙන්නේ? මගේම හිත ඇලිලා තියෙනවා සීලය නොකඩීමේ ප්‍රීතියෙහි. ආන් එතකොට මගේ හිත කොළඹවනවා මාව. හ්ම් දෙන්නෙම නෑ දෙන්නෙම නෑ කරන්න දෙන්නෙම නෑ. අන්න බලන්න මේ මේ පිරිසිදු බව ලැබුණේ මොනවා කරලාද? සීල රැකලාමයි. සීල රැකලාමයි. ඒකින්ද ඒකට කියනවා සීල විසුද්ධිය සීල විසුද්ධිය හරි එහෙනම් සම්මා කම්මන්තය ඔන්න ඔය විදිහට රතිය කියන්නේ ඇලීම රතිය තිබුණා ඒකට දැන් නොඇලීම ආරති කියන්නේ නොඇලීම දැන් ඒකෙහි නොඇලෙමින් වාසය කරනවා කියන්නේ හරි එහෙනම් අන්න බලන්න සම්මා කම්මන්තේ මාර්ග අංග බවට පත් වෙනකොට මොකද වෙන්නේ ඒ කියන්නේ ප්‍රාණඝාතයේ නොඇලීමක් ඇතර තියෙනවා. ප්‍රාණඝාතයේ අදත්තාදානයේ නොඇලීමක් තියෙනවා. කාමීත්‍යාචාරයේ තියෙනවා. හරිද? ඒ විතරක් නෙවෙයි හිත ඒකෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා. සම්මා මිත්‍යා කම්මන්තෙන් සම්පූර්ණයෙන් වෙන් වෙනවා. ඒකට කියනවා විරතිය කියලා. සති කියන්නේ ඇලීම, අරති කියන්නේ විරති කියන්නේ වෙන්වීම. විරති කියන්නේ ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීම. එතකොට එහෙනම් ඔන්න ඔය බලන්න. විරති කියන්නේ ඇලීමෙන් වෙන්වීම. පටිවිරති කියන්නේ පරිපූර්ණ වශයෙන් මේකේ වෙන්වීම. එතකොට මොහොතකට හිතන්න. වෙනත් මම මෙහෙම කියන්නම්. ලෝකෙම මිනිස්සු ටික මැරෙනවා මා විතරක් ඉතුරු වෙලා. මොකක් හරි එකක් වෙලා. මං විතරයි ඉතුරු වෙන්නේ. දැන් මට කාමයේ වර්ධව හැසිරෙන්න වෙයිද? නැහැ. නේද? ඇයි ඒ? මට අරමුණු කරන්න දෙයක් නැහැ. ලෝකේ කවුරුවක්වත්. ලෝකේ කවුරුවක්වත් නැත්තම් මට අරමුණු කරන්න දෙයක් නැහැ. මං අහන මේ අත්තන්ගේ. ලෝකේ මිනිස්සු ටික ඔක්කොම ඉද්දි. රාගයෙන් කාම ආසාවකින් රාගී හැඟීමකින් සුබ හැඟීමකින් ලෝකේ කිසිම මනුස්ස ශරීරයක් අරමුණු කරන්න නැත්නම් මෙලොව ශරීරයක් නැත්නම් කිසිදු ශරීරයක් නැත්නම් අරමුණු වෙන්න රාගය මොකද කියන්නේ රත් වෙන දැවෙන පිච්චෙන ගතිය සම්පූර්ණයෙන් නැති වෙනවා හරිද? තේරුණාද මං කියප එක ඒක තේරුම් ගන්න තමයි මං අර කිව්වේ ලෝකේ මිනිස්සු කවුරුවත් නැහැ. මං විතරයි තනි තනි වෙලා ඔක්කොම මැරිලා මොකක් හරි කාරණාවක් කියලා අහම්බෙන් මාව විතරක් ඉතුරුණා. දැන් මං ගෙදරින් එළියට බහැලා යන්න යනකොට මට වටපිට බලන්න දෙයක් තියෙයිද? හොයන්න දෙයක් තියෙයිද? මේ ලස්සනට ඇඳයි යන්න දෙයක් තියෙයිද? නැහැ. පෙන්වන්න නෑ කාටවත් මේ ශරීරයට අවධානය යොමු කරගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. නේද? අමුතු විදිහට කතා කරන්න වෙයිද? නෑ. අමුතු අමුතු විදිහට කතා කරනවා නම් නේද? තමන්ගේ ශරීර ශරීරය අනුන්ගේ ශරීර අනුන්ට අනුන්ට අවධානය පිණිස නේද? අවධානය පිණිස යොමු කරවා ගන්න උත්සාහ කරනවා නම්, මෝස්තර සිද්ධ කරනවා නම්, හ්ම් එක එක විලාසිතා සිද්ධ කරනවා නම් ඒ හැම දෙයකින්ම මේ ශරීරයට අවධානය යොමු කරගන්න. ඒවා මොකක්වත් ඒවා මොකක්වත් දෙන්නේ නැහැ ලෝකේ කවුරුවක්වත් නැත්තම්. ඔක්කොම නැත්තම් කාට පේන්නද? දැන් එයා කියයි. කාට පේ එයා හිතයි කියයි නෙමෙයි කියන්නවත් කියන්නේ නැහැ නේ හිතයි කාට පේන්නද ඉතින් මම මේ විලාසය දාඳා යන්නේ නේද ආන් එහෙම ලෝකයේ සියලු කෙනෙක් කෙරෙහි තමන්ගේ ශරීරය තමන්ගේ ශරීරය ඉස්මතු කර පෙන්වීමේ අදහසක්වත් නැත්තම් නේද එතකොට අනිත්‍ය පිළිබඳව ලෝකයේ මෙහෙම ඉඳගෙන අරමුණු කරනකොට රාගයක් තෘප්තිමත් කරගන්න නැත්නම් කැමැත්තක් දැකීමේ කැමැත්තක් ඇසීමේ කැමැත්තක් හැපීමේ කැමැත්තක් ඇතිවන කිසිදු ශරීරයක් ලෝකේ නැත්නම් එයාගේ මනසට වැටහෙන්නේ නැත්නම් මනසට වැටහෙන ශරීරයක් නැත්නම් මොකද කියන්නේ කාමයේ වර්ධවා හැසිරීමෙන් සම්පූර්ණයෙන් වෙන් වෙලාද නැද්ද එහෙනම් අයියෝ සම්පූර්ණයෙන් වෙන් වෙලා නේද එහෙනම් විදර්ශනාවෙන් සිද්ධ වෙන දේ තේරෙනවද යන්තම් හරි ඉවක් තේරෙනවද ඉවක් නේද? විය යුත්ත ගැන ඉවක් තේරෙනවද? නේද? එහෙනම් ඒක මහන්සි එතනින් එහාට එයාට වෙහෙසකාරී ජීවිතයක් නෙවෙයි. එයාට මේ ලෝකේ රාගයත් එක්ක සටන් කරන්න දෙයක් නැහැ. රාගය රාගයත් එක්ක සටන් කරන්න දෙයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ එන්න ඒ தത്വයටපත් වෙනවා. ආරති විරති පටිවිරති වේරමණී වෙන්වීමක් තියෙනවා. වෙන්වීම මදිවට නොඇලීමක් තියෙනවා ඇලීමෙන් වෙන්වීමක් තියෙනවා ඇලීමෙන් වෙන්වීමක් තියෙනවා ක්‍රියාවෙන් වෙන්වීමක් තියෙනවා ඇලීමෙන් වෙන්වීමක් තියෙනවා ඇලීමෙන් සම්පූර්ණයෙන්ම වෙන මාත්‍රයක්වත් ඇලීමක් නැහැ අන්න එතකොට කියනවා සම්මා කම්මන්තය මොනවා වුණාද කියලාද මාර්ගාංග බවට පත් වුණා මාර්ගාංග බවට පත් වුණා හරිද ඒකට කියනවා පුණ්‍ය භාගීයයි කියලා ඒකට කියනවා යාකෝ භික්කවේ අරිය චිත්තස්ත අරිය මග්ගස්ස සමග්ගිනෝ අරිය මග්ගම් භාවයතෝ අනාසවෝ මේ විදිහට මග්ගංගෝ මේ විදිහට මේ ඔක්කොම මොකක්ද ඔන්න ඒ தත්ත්වෙටපත් වුණාම එහෙනම් මේ தත්ත්වෙටපත් වෙන්නටයි අපේ මේ උත්සාහය හැම වෙලේම මේ தත්තෙට මගේ හිතපත් කරන්නයි උත්සාහය. මේ தත්තෙටපත් නැකෙරුවොත් හැම වෙලේම දුක් විඳිනවද නැද්ද? නේද? හැම නිමේෂයකම මේ හිත මොකක් හරි එකක් ප්‍රාර්ථනා කර කර බලාපොරොත්තු වෙවි ඉන්නේ. ප්‍රීතිය ඉව අල්ල අල්ල ඉන්නේ. ඔව්. මෙතරකින් මේ ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. එක්වරක් හෝ ආහාරයට ගත්ත දෙයක් හෝ එහෙම නැත්නම් ඒ ආහාරය ගැන බොහෝ අසලා කවුරුහරි කෙනෙක් යම්කිසි ආහාරයක් ගැන හොඳට විස්තර ඔයා කන චොක්ලට් වගේ නෙවෙයි මෙන්න මේ જાතියේ කොලේකින් උතුපු චොක්ලට් එකක් තියෙනවා ආලා බලන්නකො වෙලාවක කියලා කවුරුහරි හොඳට වර්ණනා කරලා තියෙනවා. අන්න එතකොට අන්න ඒ වගේ වෙලාවකත් මෙතනින් ගෙනල්ලා චොක්ලට් જાති දෙකම තියෙනවා. දැන් කොහොමද ගන්න? කවුරුහරි කවුරුහරි වර්ණනා කරපේ කාලා බලන්න ආසයි දෙනවා වැඩි ප්‍රීතියක් ඇති වෙයි කියලා. අන්න ඒ වගේ රහතන් වහන්සේලාගේ හ්ම් තේක්ෂ පුද්ගලයන්ගේ මානසික ස්වභාවය තුළ මේ ලෝකේ මේ ගිනිගන්න ලෝකේ ඉන්න ගමම්ම ඒ මහා උත්තමයෝ මේ ගින්නෙන් අත මිදලා විඳින්නා වූ ප්‍රීතිය පිළිබඳව දැඩි අදහසක් ඒවා අහලා දැනගන්න ඕන. හරිද? ඒක විඳලම දැනගන්න බෑනේ. ඉතින් විඳින්න වෙන්නේ ඒ தත්තරපත් වුණාමනේ. කැමැත්ත උපදවා ගන්න. ඒ සඳහා ඡන්දය උපදවා ගන්නවා එතකොට. අන්න එතකොට මොකද වෙන්නේ? මේ පුහුදුන් රසය අයින් වෙලා අල රසයේ පැත්තට අපේ හිත ඇදි ඇදි ඇදි ඇදි යනවා. හරියට කොයි වගේද මේ බලන්න? ආසිවිසෝපම සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තැනකදී මහා විසගෝර සත්තු ඉන්න, මහා භයානක සත්තු ඉන්න, විසගෝර සර්පයෝ ඉන්න හොරු ඉන්න මම් පහරන හොරු ඉන්න යම් කිසි ගොඩ බිමක කැලෑ ප්‍රදේශයක කවුරු හරි ජීවත් වෙනවා. ඒක හරි අමාරුද නැද්ද? නේද? ඒක හරි අපහසුයි. ඇයි ඉතින් කොයි වෙලාවෙ මොනවා වේද කියලා කියන්න බෑ. එතකොට ඔන්න මොකද යා මේ මේ ව්‍යසනයෙන් දැකලා මේ කරදරය දැකලා මේ හිරිහැරය දැකලා මොකද කියන්නේ වේගෙන් දුවගෙන දුවගෙන යන ලොකු ගඟක් තියෙනවා. මේ ගඟ පහලට ගලනවා මේ ගඟෙන් එහා පැත්තේ මෙයාට පේනවා ඉන්නවා කෙනෙක් හරි නිදහසේ වටපිට බලන්නේවත් මොකද ඒ පැත්තේ අර කිසිම සතෙක් අර විසබෝර සතෙක් කිසි දැන හරි නිදහසේ ඉන්නවා දකින්න හරි දැන් බලන්න මේ පැත්තේ ගස්වල ගෙඩි හරි එහෙම එක එකව තියෙනවා ඉතින් හරි මේ වදක් තියෙනවා මේ පැත්තේ හරි තිබුණාට මේ පැත්තේ හරියට විසබෝර සර්පයෝ ඉන්නවා භයානක සත්තු ඉන්නවා හොරු ඉන්නවා අර පැත්තේ අර පැත්තෙත් අර නේද අර පැත්තේ ඉන්න කෙනාට කිසිම එහෙම උපද්‍රවයක් නැති බව පේනවා. දැන් එයාට මොකද හිතෙන්නේ? අමාරු වෙන්න මුත් මේ සැඩපහර නේද තරණය කරලා එහා ගොඩට යන්න ඕනේ කියලා හිතනවා. ඒ හිතෙන්නේ ඇයි ඒ ඒ පැත්තේ තියෙන ප්‍රීතිය නිදහස දකින්න හින්දා. එතකොට මේ පැත්තේ ඉඳන් එහා පැත්තට යන්න ඕනේ කියන්නේ අරයා අර නිදහස භුක්ති විඳලාද නැහැ. වෙන කෙනෙක්ගේ ඒ භුක්ති විඳින ප්‍රීතිය තේරිලා, දැනිලා නේද? අන්න ඒ වගේ පින්නත් මේ සූත්‍ර පිටකය, තේර තේරි ගාථා, ඒ වගේ නොයේකුත් තැන්වල උදාන, ඒ වගේ තැන්වල මොනවද තියෙන්නේ? ඔන්න ඔය මේ නිදහස භුක්ති විඳ ඇත්තන්ගේ සාන්ත ස්වභාවය විස්තර කරලා තියෙනවා. හරිද සම්මා කම්මන්තයෙන් අයින් වුණා ඒක්ෂ පුද්ගලයා මිත්‍යා මේ සම්මා කම්මන්තේ නෙවෙයි මිත්‍යා කම්මන්තේ සම්පූර්ණයෙන් බැහැර වුණා. එහෙනම් එයාට ප්‍රාණඝාත සිද්ධ වීම සිද්ධ වෙන්න දෙයක් නැහැ. අංග 8න් සමන්නාගතයි කියලා තියෙනවා ප්‍රාණඝාත වෙන්න බෑ. අදත්තාදාන වෙන්න බෑ. කාමයේ වර්ධව හැසිරීම වෙන්න වෙන්න බෑ. එහෙනම් අන්න ඒ තැනත්තා පිළිබඳව අපි අපේ මනසට ඒ රසය ලබා දෙන්න ඕනේ පිටත්. මේකයි මාර්ගංගය මාර්ගංගයදී සිද්ධ වෙන්න ඕනේ මේකයි කියලා. ඒතර ඒ ගැන මෙනෙහි කරන්න ඕනේ. මේකෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමක් කියලා එකක් තියෙනවා. ඕකේතරන්නේ අපි ඊයේ කතා කරපු මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරසාවේ වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී කියන හතරත් ওই විදිහමයි. හ්ම් හෙට දවසේත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිත්‍යා ආජීවය පිළිබඳ බොහොම කෙටියෙන්. හරි? එතකොට ඒ ටික කතා කරනකොට අපිට තේරෙනවා අපේ පැත්තෙන් සිද්ධ කරගන්න ඕන දෙයක් තියෙනවා කියලා හොඳට තේරෙන්න ඕන. නිවන් දැකීම සඳහා සිද්ධ කරගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි මේ කෙරෙහි තියෙන ඇලීම් මාත්‍රය පවා අයින් වෙන්න ඕනේ. හරිද? බොරුවක් මම ඊයේත් මතක කරා බොරුවක් කියපුවම හරි ලේසි ජීවත් වෙන්න. බොරු කියලා හරියට සතුට වෙන අය ඉන්නවා. අනිත් අය රවට්ටලා ලේසි ජීවත් වෙන්න ලේසි සත්‍යව සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍යය ගලපලා කටයුතු කරන්න ගියාම තමන්ගේ කෙලෙස් වලට ලොකු ප්‍රහාර එල්ල වෙනවා හරිද ලොකු ප්‍රහාර එල්ල වෙනවා කෙලෙස් ඔක්කොම තමන්ට නිදහසේ කෙලෙස් ක්‍රියාත්මක කරන්න බැරුව යනවා හ්ම් හවුද නැද්ද බොරු කියන්නේ මොකද කෑම හින්දා බොරු කියනවා රූප හින්දා බොරු කියනවා සද්ද හින්දා බොරු කියනවා ගන්ධ හින්දා බොරු කියනවා පහස හින්දා බොරු කියනවා ආදරය ආදී දේවල් හින්දා බොරු කියනවා කෙලෙස් හින්දා බොරු කියන්නේ එතකොට අන්න ඒ කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක කරගන්න අමාරු වෙනවා යම් කිසි කෙනෙකුට මේ සීලය සමාදන් වීමෙන් කෙලෙස් බොහෝම වශයෙන් අඩු වෙන්න හේතු වෙනවා ඒක ඉතා පැහැදිලි ඉතාම පැහැදිලි මේ අතංගෙන් මම අහනවා මෙහෙම ඒක එහෙම වෙනවද නැද්ද වෙනවමද නැද්ද වෙනවමයි මං කියන හින්දාද කියන්නේ? නෑ නෑ. නෑ නෑ. ඒක තේරෙනවා අපිට. අන්න එහෙනම් කරොත් ඒක වෙනවා කියලා තේරෙනවා. එහෙනම් කරන්න අපිව පෙළඹෙනවා නේද? ඒකද කෙනෙකුට හිතෙන්න පුළුවන් සීලය ඕනේ නෑ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් සමාධිය ඕනේ නෑ කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් විතරක් මේ ඔක්කොම කරන්න පුළුවන් කියලා. පින්නත් මේ එහෙම කොහොමත්ම බෑ. නේද? අපිට මේ ලැබිලා තියෙන ත්‍රිවිධක ධර්මය. අපිට මේ ලැබිලා තියෙන සූත්‍ර පිටකයේ මේ වර්තමානයේ තියෙන මේ පොත්පත්වල අටුවාවේ හරි ඒ හැම දෙයකම විසුද්ධි මාර්ගයේ තරම් සීලය ගැන විස්තර කරලා තියෙන තැනක් තවත් නැති තරම්. එතකොට මේවා කොච්චර වටින ග්‍රන්ථද? මේවා පිළිබඳ අපි අධ්‍යයනය කරන්න. හරිද? තමන්ගේ පහසුව සඳහා තමන්ගේ පහසු විහරණය සඳහා හරිද සමහර විට ධර්මය ගැන දේශනා කරනකොට මට පහසුයි දැන් මේ කට්ටිය රවට්ට ගන්න. ඒක මං කියලා දෙන්නම්කෝ ගුහනා ලපනාවල தත්ත්වය. හරිද? මට පහසුයි මේ කට්ටිය රවට්ට ගන්න ඕනේ මං සඳහා. අන්න එතකොට මම මොකද කරන්නේ? මං කියලා නෑ නෑ සීලය ගැන තරම් දෙයක් නෑ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේ ඔක්කොම පාවිච්චි කරපුවාම හරි. නේද? ඇලීම ගැටීමයි අයින් කරන්න ඕනේ. ඇලීම ගැටීම විතරක් තිබ්බහම ඇති. අයින් වුණාම ඇති. මේ සීලය ඕනෙත් නැහැ, සමාධිය ඕනෙත් නැහැ. ඒවයි ප්‍රශ්නයක් නැහැ. ඒව නැහැ අවබෝධයයි ඕනේ. අවබෝධය කරා යණ්ඩයි සීල සමාධි ඕන කරන්නේ. නේද? ආර්ය ශ්‍රැංග මාර්ගයක් දේශනා කරේ. බුදුහාමුදුරුවෝ දෙක දෙලින්ම දේශනා කළා තියෙනවා කිසි කතාවක් නැහැ. මගේ ශාසනය ආර්ය ශ්‍රැංග මාර්ගය ඇත. ආර්ය ශ්‍රැංග මාර්ගය නැත්තම් ඒක වෙනස් ශාසනයක් කියලා. හරි ආර්ය ශ්‍රැංග මාර්ගය කියන්නේ කේ සීල සමාධි ප්‍රඥා කියන ඒවා තියෙනවද නැද්ද? පැහැදිලිවම තියෙනවා පැහැදිලිවම තියෙනවා නේද ප්‍රාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේශ මිත්‍යාචාරා වේරමණී කියන්නේ එහෙනම් පින්වත්නි අපි බලන්න ඕනේ මෙන්න මේ විදිහට නිවැරදි දෘෂ්ටි ඇති කරගෙන මිත්‍යා කම්මන්තය තියෙනවා නම් ආන්ගේ මිත්‍යා කම්මන්තයෙන් අයින් වීම සඳහා යම්කිසි ස්ථිතියක් අපිට තියෙනවා ආන්ගේ සිහියට කියනවා සම්මා සතිය කියලා ඒ සඳහා යම් වීරියක් තියෙන්න ඕනේ ඒ වීරියට කියනවා සම්මා සම්මා වායාම කියලා. මෙන්න මේ කාරණා තුන පින්වත්නි මෙන්න මේ කාරණා තුන එකතු වෙලා තමයි මේ සම්මා සම්මන්තය මාර්ගාංග බවට පත් වෙනකොට ඔන්නේ කාරණා තුන වීරියත් එතෙන්ට යදෙනවා ඒ වගේම සිහියත් එතෙන්ට යදෙනවා මෙන්න මේ මේ විදිහට අන්තිමට මේ අංග ටික ඔක්කොම ඔක්කොම යෙදෙන මහා චත්තාරිස සූත්‍රයේදී සඳහන් වෙන ඔන්න ආකාරයට මිත්‍යා කම්මන්තය සහ සම්මා කම්මන්තය ගැන. ඉතින් දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ මේක ආරම්භය මොකක්ද? මම මම වෙන් වෙලා වාසය කිරීම. මේකේ ආරම්භය මම වෙන් වෙලා වාසය කිරීම සීලයක් රකින්න හැම වෙලේම අපිට ඥානයක් පහළ වෙන්න ඕන ඥානයකින් සමන්නාගත වෙන්න ඕනේ ඥානයක් සංප්‍රයුක්ත වෙන්න ඕනේ තමන් කඩන සීලයක් රකින්න හැම වෙලේම මම මේ රකින්න සීලය මේකෙන් නොඇලීම සඳහාමයි මං අද කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකෙන්නේ කාමයේ වර්ධව හැසිරීම පිළිබඳ තියෙන ඇලීම අයින් කිරීම සඳහාමයි එහෙම රකින්න වාරයක් වාරයක් ගානේ ඒ ඇලීම මගේ තුලින් බැහැර වෙනවා අයින් වෙනවා කියලා තේරෙනවා මං බොරු කීමෙන් වැළකින්නේ ඒ සඳහා තියෙන ඇලීම අයින් කර ගැනීම සඳහාමයි එහෙනම් සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කර බුතුම් ධර්මයේ මමත් හික්මෙනවා මමත් හික්මිච්ච කෙනෙක් බවට පත් වෙනවා සියලු දුක් ගෙවන් කොට